මේතිරිගල නිස්සරණ වන්සෙන සුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ බුද්ධානුත්ථාන සාසනී ඒක බුද්ධාන සාසනී මේක බුද්ධාන සාසනාවයි මොකද්ද සමාදම් භවතෝදි සමාදය භවයෙන් කර අප්‍රමාදං තේමතෝ අප්‍රමාදය නිර්භවයෙන් කර සමාදය භවයෙන් කර කියන්නේ ප්‍රමාදය නිර්වාණය කරගීමක් කියන මේ දෙක සම්පූර්ණ වෙනකොට ඉදිරිපත් වෙන්නේ ඕනාහව උනන්ද ඒ උනන්දේදී භාගයේ අත්ංගේ සම්මත අංග අටක් ඇති මාර්ගයේ දියුණු කරනවා කියලා ප්‍රධාන අංග අටක් ඇති මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යය සම්බන්ධව දෙනකොට පළමුවෙන්ම ඥානයන් සම්බන්ධයෙන් මතක් වෙනවා ඥානය ප්‍රඥාව නොවන කියන මේ වචන සමාන අදහස් ප්‍රඥාව කිව්වත් ඥානය කිව්වත් නොවන කිව්වත් සිංහලෙන් මෙතක තේරුමක් ඥාන ප්‍රඥා කියන වචන දෙකෙන් සාමාන්‍ය වශයෙන් විදෙට හදහස් ප්‍රකාශ කරනවා ප්‍රඥාව කියන්නේ දෙයන්කට අරගෙනකොට ප්‍රධාන වශයෙන් ලක්ෂණ අවබෝධය. ලක්ෂණ අවබෝධය විදර්ශනා භාවනාවයි කරන්නේ. විදර්ශනා භාවනා කරපු කෙනෙකුට එනික නුවණ සම්බන්ධ ඥාන සම්බන්ධව දේශනාවක් මාතක් කර දීමට පාරක් ඥානය සම්බන්ධ ඥාන සම්බන්ධව කතා කරනකොට විදර්ශනාවට සම්බන්ධ ඥානක් තියෙනවා විදර්ශනාවට සම්බන්ධ නැති ඥානක් තියෙනවා. සේමේ ඥාන, සුතමේ ඥාන. සුතමේ ඥාන, ඥානය කියන දෙකම ඥාන. ඒ සුතමේ ඥානය, සංඛාමේ ඥානය, භාවනාමේ ඥානය කියන ඥාන තුන ආකාරයි. විදර්ශනාමය ඥානයයි විදර්ශනා සම්බන්ධව කතා කරනවා. විදර්ශනා ඥානය කියන්නේ යම් යම් දේවල් අහලා පොඩ්ඩරලා තේරුම් ගන්නා වූ නුවණට. ඇති කරගන්නා වූ පහළ කරගන්නා වූ නුවණට සුතමේවා. ඇතිවෙන යකන නුවණ සුතමේවා. චින්තාමය ඥානය කියන්නේ ඇතිවක් සම්බන්ධ කරගෙන හෝ නොගෙන හෝ සිතින් මත කරගන්නා වූ බෝධිසත්වයන් සිතේ පහළ කරගන්නා වූ නුවණ චින්තා භාවනාමය ඥානෙ ඔය දෙකට වඩා අවශ්‍යයි. චින්තනය ඥානය චින්තාමය ඥානය කියන මේ දෙකම උපකාර කරගන්නට දෙවෙනි ඒ භාවනාමය ඥානය. භාවනාමය ඥානය දිනු කරගන්නට බලාපොරොත්තු වෙන්නේ උදේ දිවට චින්තනය ඥානය දිනනවා නම් ඒ භාවනාව යෙදෙන්නේ සාධනය කරගෙන යන්න පුළුවන්. මේ දිනවල කොහොම ගැන බුදුදාන මහත්මයා වැනි ධර්ම කටයුතුයන්ගේ දේශනා වලට අරමුණක් දීලා ඇති. එනිසා දුතමෝ ඥානයක් මේ අත්දැක තියෙනවා. ඒ කියන්නේ සංවිධාන භාවනාවේදී මත කරගන්න බලාපොරොත්තු වෙන පරමාර්ථයෙන් ලැබෙන ඥානය. පරමාර්ථයෙන් ලැබෙන ඥානය සමාධිය දියුණු කරන, දියුණුවෙන් සමාධිමත් විදකට ක්‍රියාත්මක ස්වභාවය. එතකොට ඒ පරමාර්ථ ධර්ම සම්බන්ධ සාධාරණ ආහාර කියනවා නම් තේරුම් අයගෙන කියනවා නම් භාවනා කරනවා භාවයේදී ඒ පින්නතුන්ට භාවනා අවස්ථාවේදී වැටෙන ඒ පරමාර්ථ ධර්මයක් මේ විසකරයක උතේ ලබාගත් ඥානයේ දැන් මට වැටෙන්නේ කියලා දෙකක් සම්බන්ධ කරගන්න ඕනේ. එනිසා දුතින ඥානය කියන එකකට බොහොම හේතුන් ගුරුවරයෙක් නැතුවම විදර්ශනා භාවනාව පහත්යෙන් කරගෙන යන්න පුළුවන්. ඒකට විදර්ශනා භාවනාව යන දැනකට ගුරුවරයෙක් ඉන්නවා නම් ඉන්නම තේරෙනවා. නැත්නම් අවස්ථාවල ගුරුවරයෙක් නැතුව ප්‍රදර්ශනා භාවනාව කරනකොට අනුභව වෙනවා. ඒ නිසා ගුරුවරයෙක් ඉන්නේ බොහොම වටිනවා. උදාහරණ විදක්නා ඥාන සම්බන්ධව කතා කරනකොට එන්නේම විදක්නා ඥානවලට සම්බන්ධ නොවන විදක්නාවට සම්බන්ධ වෙන ඥානයක් තියෙනවා. එතන මතන් මතක් කර දීමට බලාපොරොත්තු වෙනවා. දැන් නාම රූප පරිච්ඡේද ඥානයි. නාම රූප පරිච්ඡේද ඥානය මුලින්ම සඳහන් නාම රූප පරිච්ඡේද ඥානය ඇති වෙන්නේ කෙසේද කියන එක පළමුවෙන් තේරුම් ගන්න. විදර්ශනා භාවනාව කරන්නා වූ යෝගාවචරයා ඒ විදර්ශනා භාවනාවට ආරමුණු කරගන්නේ එක්තරා සම්මුති ධර්මයක්. ඒ සම්මුති ධර්මය කියන්නේ අත්‍යන්ත මුදිනේ මුදින් මුදින් මුදින් දෙකට ඒක ඒක සම්මුතියක්. ඉන්ද්‍රියම කියන එකක් සම්මුතියක්, සතියම කියන එකක් සම්මුතියක්. ආනාපාන දෙකට දෙකේදම ආනාපාන කියන්නේ සම්මුතියක්. එතකොට ඒක කොටසකට සංස්කෘතිය දාස්කාරී කරාපතකට දෙකේදම ඒක සම්මුතියක්. ඒ නිසා සුරංගනා භාවනාව කරන්නා වූ කින්නතුන් පළමුවෙන් හිත වේදන්නේ කර්මස්ථානයක් වශයෙන් හිත වේදාගන්න සම්මුතියකට සම්මුතියකට ඒ සම්මුතියකට වේදාවන භාවනාව යෙදෙනවා භාවනා මානසිකාරය යෙදෙනවා ඒ වේදනාව අවස්ථාවේදී හිත සංපත් වෙනවා හිත සමාධිමත් වෙනවා හිත සමාධිමත් වෙනකොට ඒ යෝගාවචරයට තේරෙනවා තමන්ගේ කර්මස්ථානය වශයෙන් යොදාගත්ත දේ. නියම වශයෙන් සබහාව ධර්මයක් නෙමෙයි ඒක සම්මුද ධර්මයක්. ඒක සම්මුද ඒ සම්මුද ධර්මයේ ලැබෙන සමාස අදහසක් පහළ වෙනවා. ඒ අදහස මොකක්ද? මෙතන කියන්නේ මේ රූප කොටසක්. පරමාර්ථ කාරණය තේරුම් අරගෙන තිබුණා නම් වැඩේම මොකටද මේක රූපයකටත් යන්නේ. දෙන්නේ ගැටේ දෙන්න ඒ සබහාගේ කලකන්න අවස්ථාවේදී මේ වැටෙන මේ රූප කොටස. රූප කොටස කියන්නේ වාගේ කොටස් රූපින් වලට කතා කරන්නේ. වාගේ ධාතු හැදීමෙන් ඇති වෙන එක්තරා රූප වෙනසක්. ඒකාර රූපයක්. මේ ඇති වෙනවා. ඒක එතකොට ඒ එක්කම මොකද දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමක් ඇති වෙනකොට මේ දැනීම මොකක්ද? මා ඒකතනවාන ජීවන කරන්න අවස්ථාවේදී මම තේරුම් අරගෙන තිබුණා ඒකත් ඒකට ආරෙන්න අරමුණක් අල්ලගෙන. මේ අරමුණ අල්ලගෙන දැන් මේ දෙකක් ආවම ඒක කරනවා. මේ නාම ධර්මය මේ රූප ධර්මය. ඒක ඒ විදිහට සිංහලෙන් හැකලින් දැක ඒ වගේම ආනාපාන ආදී දේවල් සම්බන්ධ කරගෙන යෝගාවචරයන්ට පළමුවෙන් වටහනවා නාමයේ වේතනාමයයි මේක රූපයයි මේක නාමයේ වේදනයි මේක රූපයයි මේක රූපනේ මේක නාමයයි දෙකෙන් දෙක වෙන් කළා තේරුම් ගන්නවා මේ වේතනාව ප්‍රයෝගයන් වහන්සේ මෙහෙම වේතනාව කරේ ඉතිරූපක් උපරෝපත් සමදේ. උපරෝපණ උපරෝපණත් සමදේ. අනේ විදේතාව බුදුදානන් වහන්සේ ප්‍රේදේශනාව උදෙන්ට සම්බන්ධ වෙන දේශනාව කළේ ඒ නිසා. උපරෝපණ. රූපේ නිරුද්ධයි. ඒක විඥාන. විඥානේ නියාකාරයි. විඥානේ විඥාන. ඒක නියාකාරයට කොට නාම තේරුම් ගත්තා, රූපේ තේරුම් ගත්තා, කරගත්තා. මේකට සම්බන්ධයි ඊළඟට අර වාදෝ පොත්සබ්බ රූපේ කලමක් දැනගත්තාට සම්පූර්ණනවා. ඒ නිසා සියලුම රූපයන් සම්බන්ධව තේරුමක් ඇති කරගන්නවා. සමන්ත දැනෙන තරම් හිතා ගන්න පුළුවන් තරම් රූප කොටස් තේරුම් ගන්න. මේකට මේකට සම්බන්ධයි. වායු ධාතුව සම්බන්ධයි, පඨවි ධාතුව සම්බන්ධයි, ආපෝ ධාතුව සම්බන්ධයි, තේජෝ ධාතුව සම්බන්ධයි. මේ ළඟට මේවට සම්බන්ධ උපාදා රූපත් සම්බන්ධ වෙලා යන්න පුළුවන්. මේකට රූප කොටස් හුඟක් හරියට තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අර දේශනාව අනුව මෙන්න මේ විදිහට නාම රූප දෙක මෙලෙස තේරුම් ගන්න. මේ නාම රූප දෙක මෙලෙස නාමයන් කියන්නේ නිකයි ඒක දුරාම තනිකර විඥානයේ පවණක්නේ. විඥානයේ තනිකරම පහළ වෙන නැති බව දැනගන්න ඕනේ අරවාල ධර්මය ගන්න උදේ තේරුම් ගන්න. නමුත් අනිතරේවත් තේරුම් ගන්න පුළුවන් මේ ඉන්ද්‍රිය හැදීම ආනාපාන කියන ඒවා ගැනීම විඥානය. ඒ විඥානයේ වාදීම විඥානයේ ඇති වෙන දෙතම ඒ සම්බන්ධව සම්බන්ධයක් ඇති වෙනවා. ඒ අරමුණයි මුදල් දෙකේ සම්බන්ධයක් ඇති වෙනවා. එතකොට ඒ සම්බන්ධය කොටස් අත්‍යය. ඒ සම්බන්ධය අත්‍යය සම්බන්ධ කරගෙන ඊළඟට හැදිනීමක් ඇති වෙනවා. ඊළඟට චේතනාවක් ඇති වෙනවා. ඒක ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට දෙකට සම්බන්ධ තව තවත් ක්‍රියාකාරීත්ව රාශියක් දැකගෙන ඉඳලා එන්න ප්‍රධාන කරගෙන තියෙන නාම ධර්ම සම්පූර්ණ මේ විදිහට ප්‍රේම ධර්ම කොටසක නාම ධර්ම කොටසක එයාට මෙන්න පටන් ගන්නවා ඒවාකට මේ දෙක මේ විදිහට පටන් ගන්න යටහන්න පටන් ගන්න තරමින්ම නාම රූප පරිප්‍රේණාණය සම්පූර්ණ වෙනවා මේ නාම රූප පරිප්‍රේණාණය සම්පූර්ණ වීමට උපේ සමාධිය ඇති කරගන්න. ඒ සමාධිය කියන්නේ විදර්ශනා සමාධිය. යමක සමාධිය වගේ සමාධිය දිනු කරගෙන ඉතිහාසම් මේ අවස්ථාවේ බොහොම දෙයක්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට විදර්ශනා සමාධිය. මේ රාම රූප ධර්මයන් සම්බන්ධව මෙතන දෙවිවගේ ආරයනාව ඒක එක දෙකම ඒකත් භාව විදර්ශනා සමාධිය. මේ විදර්ශනා සමාධිය උදැසුරට දිවෙනවා. රාම රූපයන් තේරුම් කරගන්නේ මේ විදර්ශනා ඥාන සම්පූර්ණ වීමට උපකාර වෙන අන්දමට නිරම දිරේම අවස්ථාවක්. නිරම දිරේම නව දැනගත මොලේ කරම මේක රූපයක් මේක නාමයක් මේක ප්‍රතිබඳන්නේ රූපයක් මේ දැනෙන්නේ නාමයක් ගැන හොඳට මොනේ කරන්ද වෙන ඒ එක්කම සමාධිය වැඩ කරනවා. සමාධිය වැඩෙනකොට වැඩෙන අන්දම තේරුම් ගන්න ඕන සම්පූර්ණව තරමක් දුරටවත් සම්පූර්ණව සමාධිය පහළ වීමට කරුණු හයක් සම්පූර්ණ වෙනවා. අපේ ඉදිරියෙන් වලට හිත කියන්නේ නැති ගැතියි. අනාගත ප්‍රාර්ථනාවල් වලට සම්බන්ධ නොවන ගැතියි. දෙකයි. එනකට සංහා වදෙන් ගැනීමක් ඇති නොවන ගැතියි. දේක වදෙන් ගැටීමක් ඇති නොවන ගැතියි. කියන බුද්ධ වදෙන් දේනතාවක් ඒ අංගීමක් නැවලා තියෙනවා. ඒකත් අද මුතුන්ලක් වෙනවා නැති ලක්ෂණ අය සම්පූර්ණයි. එතකොට මේ අයින් සම්පූර්ණව මානසිකාරයක් පවත්නකොට හිත උද්දරට සමාධිමත්. සමාධිතෝ මුත්තේ ලඛාරෝ සංපත්තති යන බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තව තවත් මේ නාම රූප ධර්මයන් මොනට අහස කරනවා දෙකට කරනවා මේ භාමත් මේ පූජාවකට නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙනවා නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙනකොට අර මනෝවිද්‍යාවට දැක්ක මොනෝ දිරේකට දැක්ක කොටස අධිකදී වෙන වෙන වෙලා විවිධ යන සභාවක් පවතිනවා ඒ කියන්නේ එතකින් දීම හැටිදීම දෙනම දෙකම කරන්න අවස්ථාවේදී එතකින් දීමක් නෑ දෙන්නේ ආත්මයක් නෑ කියලා. ඒ අත්‍යවශ්‍ය ධ්‍යාන ස්වභාවයක් වෙනවා. ආනාපාන දෙන්නේ මොන කරන්න අවස්ථාවේදී ඒක ආනා ආස්වාදයක් නේද ප්‍රත්‍යාවයක් වෙන මේවා වැඩි වැඩි වෙන වෙලාවකට ඉදිරියට කරන්න පටන් ගන්නවා. ඒකත් බොහෝ විට යාදවනම එකක් නෙවෙයි ඒ ප්‍රාණයක් කියන්නේ. මෙන්න මේ විදිහට මේ කොට නාම රූප කොට වෙන වෙන වෙලා යම් යම් අවස්ථාවක සමන්ත දැනෙනවා නම් ඒ අවස්ථාවේදී නාම රූප පරිච්ඡේද ඥාන ආරම්භ වෙනවා. සම්පූර්ණ වීමට කරුණු හතරක් තියෙනවා. කරුණු හයක සමාධිමත් පිටට කරුණු හයක් සම්පූර්ණ වුණා. ඒ සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී මෙන්න මේ තව කරුණු හතරක් සම්පූර්ණ වෙනවා. මොකද මේ සමාධිමත් පිටක් සමේතම සම්පූර්ණ වීමට සද්ධාදී ගුණ පහ වැඩ කරනවා. සද්ධා, සති, වීර්යය, සමාධි, සංඥා කියන මේ ධර්ම පහ හොඳට ක්‍රියා කරන්න ඕනේ. ඒක ක්‍රියා කරන අවස්ථාවේදී ඒ ඒ මූල ධර්ම පහ ඒකට වෙන අවස්ථාවක් ලැබෙනවා. ඒකට වෙනවා කියන්නේ මූලයන් ඒ ඒ මූලයන් ඒකේ කරුණිකේ කරමින් ඒ වේපහ වෙන වෙනම ආකාරයෙන් ඒකට සද්ධාව ඇතිවීම ප්‍රත්‍යය මොකක්ද උපස්ථාන වේදේ හොතවාදී සද්ධා කෘත්‍ය සමාධි උපවදාන ප්‍රඥාව දර්ශන කෘත්‍ය මෙන්න මේ කෘත්‍ය පහක් කරමින් ඉඳගෙන අන්තිමේදී මෝහන අවස්ථාවේදී මේ ඉන්ද්‍රිය පහක් එක කෘත්‍යයකට සම්බන්ධ වෙනවා කෘත්‍ය පහම සම්බන්ධ කරගෙන කෘත්‍ය පහෙන් යුක්තව ඉඳගෙන තම තමන් සාහිත්‍ය කෘත්‍ය පහෙන් යුක්තව ඉඳගෙන ඒකකට අතුරු දේවල් වැඩ කරන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා ඒකයක් කියලා. ඉන්ද්‍රියානම් ඒකයකට. ඉන්ද්‍රියා ඒකයක් ඒකයක් කියන්නේ කෘත්‍යයක් කියනවා. එමෙන්න අවස්ථාවක් වෙනවා. එතකොට දෙපස් වේද. ඊළඟට සත්‍ය පඤ්ඤා දෙක ඒකෙන් දෙකට ඉස්මතු බොහෝ වැඩ කරන ගැටියක් තියෙනවා. සත්‍යව ඉස්මතු වෙනත් එතකොට අදමිනුමක් ගැටිය. මෙතන දැක්කනවා. එතකොට සත්‍යව වැඩි ඉස්මතු වෙලා ඉතින් එතකොට සත්‍යව ආදී. ඒක දෙකෙන් දෙක සමවන්න පුළුවන්. ඒක නිසා ඉස්මතු වෙන නැතුව වැඩ කරන ගැටියක් තියෙනවා. එතකොට කරුණු දෙකයි. ඒකට සාධුකව නිර්ණය වහකට. මේක සුබක බලන්නේ නිර්ණයක් පවත්වනවා. ඒක සුබක බලන්නේ කියන්නේ සාධුරේ නැතිවෙන්න බලනවා දන්නවා. මේක ආදෝමක් බලනවා. එනවා මේක සුබක බලනවා. ඒවාට අනිත් නිර්ණයට බලපෑම අන්නවට නිර්ණයක් පවත්වනවා. ඒකට කියන්නේ සාධුකව නිර්ණය වහකට. ඒක එතකොට අරව හතරක්. ඒ වගේට ආදරය මේ විද්‍යාත්මක පස්සේ යුක්තව බෝවාර ගණනක් මේ මහස්වාර ගණනකට වැඩිආර ගණනක් මේ විදිහට පවත්වා ගන්නවා එතකොට කර්ම හතරයි මෙන්න මේ කර්ම හතරට අර කර්ම හයක් සම්පූර්ණ වෙන්නේ එතකොට කර්ම 10යි මේ කර්ම 10 සම්පූර්ණ වෙද්දී සමාධිමත් වෙතට යම් කිසි අවස්ථාවක මේ නාම රූප ධර්මයන් පහකට වෙනවා වාගේ වැටුණා නම් ආනන්ද අවස්ථාව තමයි නාම රූප පරිච්ඡේදය. නාම රූප පරිච්ඡේදයන් ඒ දාන වලට මේක විදර්ශනා ඥානයට උපකාර වෙන ඥානයක් නාම රූප. ඒකට මෙන්න මේ පාය වෙනවා. මේ සුත නාම රූපයන් කියන ඥානය සමනක් මේ විස්තර වුණේ මේ විදිහට අනුඥාන වලත් මේ කරුණු දහයක සම්පූර්ණ වෙන බව තේරුම් කර ගැනීමට. යාත්‍රාට යන්නට දෙන්නා වූ යම් පාස්මානකට පත්වත්මන් ඒ සියලුම ඥාන මේ කරුණු දහයක සම්පූර්ණ වෙනවා. එතකොට ඒ ඥාන සම්පූර්ණ වෙනවා කියන කතාව. දැන් ඊළඟට දේන ඥානය සතුට. දේන ඥානයත් විදර්ශනා ඥානයට උපකාර වෙනවා. ඒක පත්‍ය පරිඥාන. පත්‍ය පරිඥාන ලැබෙන්නේ විදර්ශනා ඥානය ලබා ගැනීමට ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු භාවනා වේදන ගෝඩාවතේ අර පටන් ගන්න අන්නවට භාවනාව කරගෙන යන දැන් නාම රූපයන් සම්බන්ධ හොඳට වැටහිලා තියෙනවා. ඒ නමත වැටෙන අවස්ථාවේදී මේ නැවත විශේෂයක් කරන්න දෙන්නේ අර අවස්ථාවකදීම අර ඉරියව්වකදීම කලින් මෙලෙම දෙලම පවත්වන්න කියලා උපදෙස් දෙන්නේ එක්ක දෙන දෙයක පමණයි. අත කොටනවා, අත හත් කරනවා, කය කරනවා, පහත් කරනවා. කියලා ඔය විදිහට සිදුවෙන දෙයක පමණයි මෙලෙම දෙලම වලට. කොහොමද කරන්නේ? මේ හොඳට නාම රූප වලින් ඥානය ලැබුණා. අදුව පූර්ව විද්‍යාඥයෙක් කරන්න. මහත්කම් ඕන. පූර්ව විද්‍යාඥයන් ඔතවන්නේ විද්‍යාවස්ථාවේදී ඔතවන්නව අවස්ථාවේදී ඔතවන්නේ හිතනවා ඔතවන්නේ හිතනවා ඔතවනවා ඔතවනවා. ඒ විදිහට පටන් හිතනවා පටන් හිතනවා යවනවා යවනවා යවන්නේ හිතනවා යවන්නේ හිතනවා යවන්නේ යවනවා ඔන්න විදිහට පූර්ව විද්‍යාඥයෙක් කරන්න පුළුවන්. ඒකට දෙවියන් දෙවියන් මොකද මේ අත ඔතවන්නේ ඔතවන්න දෙපාපොන එකයි. එතනීමයි ඔතවන්න දෙීමයි දෙක දෙක හේතු ඵල දෙක. හේතු ඵල දෙකක් මේ දෙකට උගන්වන්නේ යන්නේ. එතකොට මේ නාම ධර්මත් ඒ විදිහයි රූප ධර්මත් ඒ කියන්නේ රූප අපි අරගත්තම මේ රූපයක් නිකන් කියන්නේ නෑ. ආහාර දෙන්නේ නෑ, දෙකුලක් ඒකත් කුෂ්ණ දේනවා දේවා දෙන්නා කොමදා කරන් ස්ථාතුව දෙන්නා ඒක දෙන්නා එතකොට කර්ම සත්‍යයක් ඕන දුක්ඛ සත්‍යයක් ඕන මේවා හේතු මේ මේ කියන හේතු නිසායි මේ රූපේ තවසේ එපමණක් නෙමෙයි මේක කරු මේ රූපේ ඇතිවීමට හේතු ගොඩක් ඇති වෙනවා අවිද්‍යාව දෙනවා අතණ්හාව දෙනවා ඒ වගේම උපාදාන දෙනවා මේවා නිසා හේතු කරගෙන මේ රූපේ කාරණේ කියලා කරකට පුරුදු වෙනවා එතකොට මේ රූපයක් කරකට පුරුදු වෙනවා මේ රූපයේ හේතු කරකට පුරුදු වෙනවා ඊළඟට නාමය ගැන නාමයේ ප්‍රධාන වශයෙන් උත්තර ඒක පාලවෙන් අරමුණක් ආවොත් තමයි අරමුණට එන්නේ යම් කිසි වස්තුවක් තියෙනවා චක්කු විඥානයේ පාලවෙන් චක්කු වස්තුවක් තියෙනවා සෝත විඥානයේ පාලවෙන් සෝත වස්තුවක් තියෙනවා ඥාන විඥානයේ පාලවෙන් ඥාන වස්තුවක් තියෙනවා විවාහ විඥානයේ පාලවෙන් විවාහ වස්තුවක් තියෙනවා කාය විඥානයේ පාලවෙන් කාය වස්තුවක් තියෙනවා මනෝ විඥානයේ පාලවෙන් වස්තුවක් තත්ත්වයක් වෙනවා එතකොට මෙන්න මේ විදිහට වස්තු නිසා ආරමුණු නිසා මේක පහළ වෙනවා එතකොට ප්‍රතිපාලයක් තේකුවනේ කියන්නේ ආරමුණු වස්තු කියන කෙනවා එතකොට නාම ධර්මයට මේ විදිහට තියෙනවා රූප ධර්මයට මේ විදිහට තියෙනවා මේ විදිහේ මේ භාවනාවට ගත්තා වූ මේ අරමුණු මේ විදිහටම හේතු බල ධර්ම සමෝහා ඒවාට සම්බන්ධ තව තවත් ආධිනව යන්තා ධර්ම දේනවා ඒ යවන හේතු බල ධර්ම වෙනවා කරගන්න එතකොට නම් මේ විදිහට හේතු බල වශයෙන් අන්තිම අවස්ථාවක ඒ යෝගාවචරයන්ට වැටෙනවා ඒ වැටෙනකොට ඒ අවස්ථාවේදී මහන්සියක් නැතුව පිටව වහන්සියක් මොනවා දෙයක් නැතුව ඉබේටම වැඩ වෙන්න පටන් ගන්නවා මේ නාම ධර්මයන් මේ නාම ධර්මවල මේ රූප ධර්මයන් මේ රූප ධර්මවල මේ දෙන්නක නාම රූප ධර්මයන් පිළිබඳව ඒකෙන් ඒක දැක්කම මේ නාම රූප ධර්මයන් කියනවා හදවත කතාවක් ඒක පටන් ගන්න. මේ විදිහට දෙන්න පටන් ගන්නව අවස්ථාවේදී තමන්ගේ ශරීරයේ මොනට ශාරීරික වලටම සම්බන්ධ වෙනවා කියන අවස්ථාවේ. මොනට සම්බන්ධ කරගෙන දර්ශනය පහළ වෙනවා. අර මුලින් ගියා වන්නමද යාම පහළ වෙනවා. ඒ විදිහේ පහළ වෙනකොට තමන්ගේ මුළු පංචස්කන්ධය හේතු බල ධර්ම ගොඩක් හේතු බල ධර්ම වලට සම්බන්ධයක් තියෙනවා. සත්‍ය කුජලයේ සත්‍ය භාවයට එතකොට ඒ ආගම යම් තාක් සංසාරයේ පරක්මක් ප්‍රත්‍යක්ම සම්බන්ධයක් වෙලා වෙනකොට ඒකක වැටෙන අද යම් කිසි ප්‍රත්‍යක්ම තියෙනවා නම් අතුරු දෙයක් මේ ප්‍රත්‍යක්ම තියෙනවා. ඒකේ ගන්නම් එකකට මේ විදිහේ ප්‍රත්‍යක්ම තියෙනවා. එතකොට අතීත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන් කියන මේ අවස්ථා තුනම සම්බන්ධ කරගෙන ඇති වෙන හේතු බල වශයෙන් ධර්ම සමූහය. මේ වැටෙන අවස්ථාවේදී ප්‍රයත්නාවේ සමාධිය අර කයින් ලැබිච්ච සමාධියට අර දස ආකාරයකට දිවින වෙච්ච සමාධිය තව තවත් ඒක පැහැදිලිව ඒ දස ආකාරය තවත් පැහැදිලිව වැඩ කරනවා. මොළු පංචස්කන්ධේම අධ්‍යාත්ම බහිද්ධාවත. සමාධිය පංචස්කන්ධයෙන් බහිද්ධාවත බැහැර පංචස්කන්ධය කියන්නම උපදක් වේ වැඩ කරනවා. දැන් මේක මැද පරිස්සහනාවේ. අර මුලින් ගියාපු අන්දමට අර එකපාරටම මේ අනීමක් ඇති වුණ ධර්මත වල සමාධිය නිවෙන්නේ සමාධිය විතර වැඩිමක් ඇති වුණා නම් අන්නේ අවස්ථාවේදී පස්සේ පරිත්‍යාගාන පහළ වෙනවා. එතකොට ඒ පස්සේ පරිත්‍යාගාන මුලින් ගියාපු අන්දමට යථාභාවයට සංඛාවිතරණ විසුද්ධිය ලැබෙන අවස්ථාවේ යාම රෝගයන් කියන ඥානය මුලින් ගියාපු අවස්ථාවේදී සම්පූර්ණ නොවන දිට්ඨි විසුද්ධිය. මේ කසේ පරිසාරාණෝදී ඇති වුණේ සංඛාර යන්නේ යෝගාවචරය සම්මතන වාණයට. සම්මතන වාණය වේදී දැන් සමාධිය හොදන්න. ජීවනයේ ලැබෙන සමාධිය සතරාකාරයෙන් ජීවනයේ පස්සේ සමාධියක් තියෙන ඒ නිසා සම්මතන වේතු. එතකොට අභිඥානාගත පත්‍යස්පන්නානං වන්නානං සංකේතවවස්ථානේ කරනවා. සම්මතන ඥානං කියලා ඥාන පාඨතාවේ සඳහන් වෙනවා සම්බුදානන්ගේ ඥාන මාර්ගාවේ සඳහන් වෙන අතීත අනාගත වර්තමාන. වෙනමෝ හේතුම ධර්මයන් සංකේතක ලැබෙති කියලා. අතීතේ මේවා වර්තමානයේ මේවා අනාගතේ මේවා කියලා එතකොට ආකාරයෙන් මේ කලාප සම්බන්ධනේ වෙන සම්බන්ධයක් පටන් ගන්නවා. මේ සම්බන්ධනේ පටන් ගත්තාම යෝගාවචරයාට හුඟා දුරට හිත ක්‍රියා කරන්න ඉඩ සැලසෙනවා. ඒක බලන්නේ ඒ ආකාරයෙන් සුතම ඥානය දුරට කරනවා. මේ සම්බන්ධන ඥානය බුදුරජාණන් වහන්සේට ආරෝහණය. අනිත් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට ආරෝහණය වෙනවා. රහතන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ සත්‍යය අනුපාල වෙන. එයාම කෙනෙක් උන්වහන්සේලා පහළ වුණා. නමුත් එක්කෝම සියලුම අත්තන්ට එක පිළිවෙලකට නේ. ඒ අත්තන්ගේ ඥානයේ ඉඳ ඇති ඇති අන්දමට පැතිරි කරනවා. බුදුරජාණන් වහන්සේගේ සම්මත ඥානය ලැබ දහසක් සත්‍යය. වල ඇති ඒ ලෝකේ සංඥානක අවිඥානක දේවල් සම්බන්ධ ඒක බලවන්නේ කියලා මොනවාද අවබෝධ කරගන්න. උනාදේ සාපකරනවා. ඒ දැනගන්න බුද්ධාගමෙන් තුනාවක් දැන් වහන්සේ අරහතන් වහන්සේ. එදාට මේ වැඩිව ඒ වැඩිව මේ සක්වල අතර පවතිනා වූ සංඥානක විඥානක දෝරයන් සම්පතලක පහළවෙන අවබෝධයෙන් කරනවා. අනිත්‍යත්වයක් උදාගෙන දැන් තව අදුපාඩු ඇතිව සම්බන්ධනාම පවතිනවා. මේ විදිහට ඥානයේ ඉඳ ඇති ඇති අන්නමත සම්බන්ධනාම වැඩි වෙනවා. සාමාන්‍ය වශයෙන් බොහෝ දෙනාට මේ අවස්ථාවේදී මුළු ශරීරයම උපත ගැටෙන්න පටන් ගන්නවා. ඇතුළත තියෙන දේවල් දිගන්නවා ගැටෙන්න පටන් ගන්නවා. ඒක ඇඟිල්ලක් ඇතුළේ තියෙන දේවල් ආදාන මාත්‍ර වශයෙන්ම කලකල හිතන්නට පුළුවන් තරම් නෝනක් පහළ වෙනවා. ඒ තරම් කුඩා දේවල් වුණත් කරකන්න පුළුවන් කක්කයක් ඇති වෙනවා. පරමාණු කියන්නේ රූප කලාප වලට වඩා බොහොම ලොකු වෙනවා. ඒක කරාම ඊට වඩා පොන්ති. සෝමහායක සම්බන්ධව කල්පනා කරන්නේ කාටදෝ දෙන්නාව ඥානවන්තයෙකුට ආශ්‍රයන්ට මොනවාගේ මොරුක කරාපයන් වැඩකට ඒ විදිහේ උලකටනාව අවස්ථාවේදී ඒක සම්මතන ඥානය දිනනවා කියලා ගන්න. මේ විදිහේ සම්මතන ඥානය ආනපත්තිය ඇති ඇතියට සම්මතන ඥානෙ දිනු වෙනවා කියලා ගන්න. මේ විදිහේ සම්මතන ඥානය තමන්ගේ ශරීරය සම්බන්ධ වෙන අනුන්ගේ ශරීරය අනුන්ගේ දේවල් සම්බන්ධව එතකොට සංඥානක අවිඥානක දේක දේවල් සම්බන්ධව ඒකට කතා කරනවා. සම්මතන ඥානය මේ සම්මතන ඥානය විදර්ශනා ඥානයෙන් ගණන් ගන්නනේ විදර්ශනා ඥානයට උපකාර වෙනා ඥානයක් ඇති කරගන්න. එතකොට දැන් අපි කියුවා නාම රූප පරිච්ඡේද ඥාන, සත්‍ය පරිච්ඡේද ඥාන, සම්මතන ඥාන වල ඥාන තුනක් ඒ සම්මතන ඥානයේදී කියන කලාප සම්බන්ධ කරන කලාප කියන්නේ කොටස් කොටස් වශයෙන් වෙන කරලා කරපන්නා වූ ඥානය. ඒ කියන්නේ අතීත රූප සුවාරයක් රෝගාරයක් සත්‍ය විදියට කියන්න බෑ අතීත රූප. අනාගත රූප. අනාගතේ මත්තක පහළ වෙනා වූ වේගයක් කරණක් නිගන්න අධ්‍යයනය මෙති කරනවා. එතකොට ඊළඟට වර්තමාන රූප පවතිනා වූ කාලයේ නිලබනා වූ රූප කොටස් සැතර දිගට ගණන් කරලා ඉවර කරන්නට. එතකොට ඒ විදිහේ ප්‍රති කිරීම. ළඟ තිබෙනා වූ දුරදි වෙනා වූ සම්පතිකේ රූප කියලා දුරදි වෙනා වූ රූප අධ්‍යාත්ම රූප සමා දුරදි වෙනා වූ රූප මහිද්ධා රූප සුඛ රූප, ඕලාරික රූප. එන්න විදිහේ යන්නම ප්‍රතිගන්න. මේ යන්තා අතීත රූප දිනනවා නම් අනාගත රූප දිනනවා නම් වර්තමාන රූප දිනනවා නම් ගෝල රූප දිනනවා නම් යන්තික රූප දිනනවා නම් සුඛ රූප දිනනවා නම් ඕලාරික රූප දිනනවා නම් දැන් කියන්නේ කායත් වේන අනිත්‍යා කායත් වේන දුක්ඛ අකාරකත් වෙන අනාත්ම ආදී විදිහට කරගන්න පුළුවන්. එතකොට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ගැන මේ ලක්ෂණ තුන මෙහෙම කරන්න පටන් ගන්නවා ආවෙන් මේක දුරට ආපදාන වෙන. යන්නේ අධ්‍යාත්මික ඥානයේ සංකල්පයෙන් නිදහස් කාම රූප වලින් ඥානය දෙකේ තියෙන ඇතිවන්නේ ලක්ෂණ අවබෝධය. යන පංචස්ස ලක්ෂණ අවබෝධය කියලා එකට කියන්නේ. ඒ ඒ ධර්ම සම්බන්ධව තිබෙනා වූ කුජනිත ලක්ෂණ විතරයි අවස්ථාවල වැටෙන්නේ. ඒකට කියන්නේ දැන් රූපන ලක්ෂණ රූපං චන්දරත්න පඨවි ධාතු ආනන්ද රත්න ආගෝ ධාතු අමුදිය රත්න වායෝ ධාතු කාණ්ඩ රත්න තේජ ධාතු ඒ විදිහට ඒ ධාතුන් පිළිබඳව ලක්ෂණ කුජනික ලක්ෂණ ඒ අවස්ථාවේ විදිහට ඥාත කර්ණාදී ඒවා එතකොට ඒ නාම ධර්මයන් සම්බන්ධ රූප ධර්මයන් සම්බන්ධ ලක්ෂණ රස සත්‍ය දක්කාන එනස්ථාන වශයෙන් මේ ධර්මකට වැටෙන ගැටියයි සත්‍යත්වයක්නේ. මේ සත්‍යත්වයක්ම අවබෝධය මුලින්ම මේ සම්මාන ඥානයේ සාමන්ත රක්ෂණය වෙන්න පටන් ගන්නවා. සාමන්ත රක්ෂණය කියන්නේ පොදු රක්ෂණය. අන්න ධර්මයේ දෙකම ලෞකික හැම ධර්මයේ දෙකම පොදු ලක්ෂණ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණයන් වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේකත් ප්‍රකාශ කරනවා. දැන් මුදල් වෙන මොල් අවස්ථාවකදී වැටෙන්න ඉඩ තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් ගන්න ඕන අත්‍යවශ්‍යයක් මේ වෙන කෞද්‍යනික ලක්ෂණ අවස්ථාවකදී තියෙනවා. සාමාන්‍ය ලක්ෂණයක ඉඳ ලැබෙන්නේ මෙන්න මේ සම්බන්ධනය නිසා. එතකොට සම්බන්ධන ඥානය අන්න මේ විදිහට පවත්වන ඥානකට මෙන්න මේ දින්දීම හැදීම වෙත සම්බන්ධව යටවෙනවා. කර්මස්ථානයේ වශයෙන් ගන්නා වූ යෝගාවචරය ඒ විදිහේ මෙලෙ කරන්නා වූ අවස්ථාවේදී ඒ තුන්ගේ නැති දෙක අර මොයෙන් සඳහන් කර පිළිවෙත පැඩි පැඩි බිනි බිනි යන ගැතිය තව තව දුරට වැටෙන්න පටන් පැඩි පැඩි බිනි බිනි යන ගැතිය උදෑසන පටන් ගන්නවා එතකොට මේ රූප ධර්ම විඳින හැටි විඳනවා කියන්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය එතකොට විඳීම අනිත්‍යතාවය. මේ අනිත්‍යතාවය දැනීම විකලක්. මේක නවත්තන්න බැරි ගැතිය අනාත්මයක්. අයතයක් කියන්නේ. මේ විදිහට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන මේ ලක්ෂණ තුනේ හොඳට වැටෙනවා ඔය අවස්ථාවේදී මේක මතක ගන්නවත් දැන් මම ඒ විදිහට දිනුනේ දැන් අන්න අවස්ථාවේදී මෙලවත්වා භාවනාව දැනගන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් මේක මේ සංඛාරයන්ගේ සංස්කාරයන්ගේ වෙනවා ගැතිය. මේ කරාදමන ගැතියක් කියනවා. හොඳ වෙන කරාදමන ගැතියක් කියනවා. හොඳ වෙනට බාධා කරන ගැතියක් ඒකට අහක උදව්දී කියන්න හොරු වෙනවා යෝගාවචරය. ඒ කල්ලාගෙන යෝගාවචරය ඒවා ඉඳාගෙන වැඩ ගෙනියනවා. එහෙම නැත්නම් මේ සම්මාදනාවක් ආවේදී එන්නට වැටෙන නිසා දැන් අපි භාවනා වැඩි වෙන නතර කරනවා. ඒ වෙනවා නතර කරනවා. උත්සාහ කරනවා. නතර නැත්නම් සමහර විට මේ බාධායට රට වෙනවා. මේවා කරන්නේ නැතුවා. එන්න මේ විදිහට නැතුව, නැතර, මේවා කරුවේ නැතුව, නිවන ගෙනියාමට සත්‍යයක් වූ යෝගාවචරයට තවත් එහාට කරගෙන යන්න පුළුවන් වෙනවා මේ භාවනාව. මේ භාවනාවෙන් මේ අවස්ථාවේ සම්මතන අවස්ථාවේදී ඇති වෙනවා උදරන්නේ ඥානේ මොකටද කියන්නේ. අර ඇති නැති වෙනකට වැටෙනකොට පහළ වෙන උදරන්නේ ඥානේ ඒක මොකක්ද? උදරන්නේ ඥානේ අවස්ථා දෙකකට ලැබෙනවා. ඥානයෙන් දිනවලට ගන්නවා. ඒකයි ජීවනය කියන්නේ. එතකොට බලවත් බුදුරජාණන් වහන්සේ මොදෙන් ගන්නවද? බාලවතුන් නැති වෙන උදයන්නේ ඒ උදයන්නේ ඥානෙ මොදෙන් නැති වුණා වරක්තාවේදී මොකද යෝගාවදයන්ට බාධාය කියනවා. බාධා වෙනවා කියන්නේ වාදක වශයෙන් නැති වෙන ආරෝගයක් ඇති වෙනවා. තමන්ගේ ශරීරයේ ආරෝගය පිට වෙන්න පටන් ගන්නවා. දැනගෙන පටන් ගන්නවා. පිටින් යම් කිසි ආරෝගයක් වෙනවා වගේ පටන් ගන්නවා. තමන් අදින් භාවනාවේ ඉඳගෙන භාවනා කරනවා නම් ඒක භාවනාවේ ඉඳගෙන ඒක ආරෝගයක් වෙනවා. ආරෝගයක් වෙනවා එතනක පටන් ගන්නවා. ඒක සංඥා ආරම්භ. නමුත් මේවා සදායන දෙයක් කියලා. ඉතින් මේ නිසා සමහර විදිහේ දැන් භාවනාව සම්පූර්ණ වෙලා මට තේරෙන්නේ රබාරු රහත් වෙලා කියලා කියනවා. ඒ රහත් වෙලා මේ රහත් කියන්නේ නැවත ඒ ආකාරය ඉදරගන්න. අර ආෝභාග කියන මේ ආලෝකයට ආකාරය ඉදරගන්න. එතකොට භාවනාව දිගට ගෙනියන්න හම් වෙන සමා ආකාරය කියන්නේ ඒක. එතකොට භාවනාව අද වෙනවා. අනුකාරයක් ගන්න සමාධියක් ගන්න. එනිසා ඒ දායකයක් ඇති වෙනවා නාමයක් ඇති වෙනවා එළියක් එළියක් ආරෝපණය ආරෝපණය දැනනවා නේද ආකාරය ඇති කරගන්නත් මොනම කරන්නේ ඒ වගේ බලයක් ඉන්න පුළුවන් ඒ බීජ කොන්තරම් එකෙන්නේ උසන්න දැන් තරම් වේදයක් බලවත් වේදයක් ඇති වෙනවා ආහත උඩ ඉන්නවා වගේ දැනෙනවා ආහත ඉන්න කලක් දැනගෙන ඉන්නවා වගේ දැනෙනවා එතකොට එයාගේ තමන්ගේ කාර්යයේ සහභාගීත්වයක් වෙනවා ඒවා නිදිමරයක් ඉන්නේ නැතුව ඒ වෙලාවෙන් මෙන්න කරගෙන තවත් ගන්න එතන නැත්නම් ඒ දිගේ දිගට ගියොත් නේද භාවනාව කරන්න ලැබෙන්නේ ඒකේ නිදින කනොන්ට කියන්නේ මේ කරදර වලට තමයි අන්තිම කියන්නේ. ඊළඟට මේ ශරීරයේ බාහිර කරදර සහාය කරන කරදර. එතකොට ඒවා දැන් මම දැනගන්න දෙන්නේ නැහැ දැනගන්න. එතකොට ඉන්නකොට ආවනේ නේද? ඉතලින් ඉඳගෙන ඉන්නවා. ඒකත් ඇත්තේ කියන්නේ. ඒ වගේම සුදුයක් දැනෙනවා. මේ හැමෝටම මෙහෙම කරන්නේ. අපි වෙනව ලොකු බලවත් කටයක් කරනවා. ඒ කටය කියන්න බැරි තරම්. බලවත් කටයක් ගන්න. ඒකත් මෙහෙම කරන්නේ. ඒකත් මෙහෙම කරන්නේ. මෙහෙම නෙමෙයි නේද? මෙහෙම කරන්නේ. ඒ ලොකෝම නේද? මෙහෙම හිතුවේ දිගටම භාවනාව දික් වෙනවා. භාවනාව කරගෙන යන්න හම්බ වෙනවා. අර ඒ කටම විඳගෙන විඳගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඇති වෙන සමාධියේ පිළිවෙලක් ඇති වෙනවා. ඒක තමයි වෙනසක්. සතිය කියනවා නේද? දුරට ඇති වෙනවා නේද? ඒක වෙනවා වෙනවා කරන දෙයක් හොඳට සිහිය යුක්ත කලකට පුළුවන් කතියක් තියෙනවා. ඒකට වඩා සතිය වැඩි වෙනවා. ඒ වගේම වැටෙන ගතිය විදිහට තියෙනවා. ඒ වගේම ඥානයකුත් ඇති වෙනවා. බලවත් ඥානයක් ඇති වෙනවා. ඒක ඕනක් ඇති වෙනවා. ඉතින් මේවා විපස්සනා උපක්‍රමයක කියලා කියන්නේ. ඒ විපස්සනා උපක්‍රමයක තේරුම් ගන්න ඕන යෝගාවචරය මේක මාර්ගය නෙමෙයි මේක අමාර්ගයක්. මොනවද මේක කියලා තේරුම් ගන්න ඕන ආසාවක් කරන්න. අර ආසාවල් වල විදිහට ඒකටත් යන නවත්ත ගන්නත් බැරි වෙනවා. ලොකු ආසාවක් මෙන්න මේක මේ අවස්ථාවේදී මම මේ කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ උපක්‍රමයක සාධුරයන් පස්සේ ඊළඟට ඇති වෙන්නේ බලවත් සමාධිය. ඒ බලවත් සමාධිය ඇති වෙන්නේ මුලින් මේ ඥාන දෙවෙනි අවස්ථාවකට. ඒ දෙවෙනි අවස්ථාවේදී ඕකම සාධිය උපස්ථිත නැහැ. ඒ වාදාදී උපස්ථිත වෙන විදිහට ඔන්න සමාධිපත් විචයි බලක උදයන්ගේ ඥානය කියන්නේ. මේ උදයන්ගේ ඥානයන් විදර්ශනා ඥානවල පටන් ගන්නවා. මේක විදර්ශනා ඥානය ගැන කතා කරන්නේ පටිසම් විදාපත්ත පාදීන පටහන් වෙන සංග ඥානයයි විදර්ශනා ඥානය. සංග ඥානය සුද්ධම විදර්ශනා ඥානය දෙකකට පිටු වෙලා කියන්නේ මේලා විදර්ශනා ඥානය නිකන් පොදු පිළිම තමයි සාමාන්‍ය වශයෙන් අරපත්. ඒ කියන්නේ දැන් මාර්ගය හරයක් ලබා ගන්නවා. ඒ ලබාපු මාර්ගය නැවත ලබා ගැනීමට උදයක් වේවා නැහිත අධිකාර කරලා ප්‍රමාණික පදයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඥානයකට පිළිවෙලින් ගොස් තමා ලබාපු මාර්ගඥානය ලබා ගන්න පුළුවන් මාර්ගඥානය ලබා ගන්න පුළුවන් වේවා කියන අධිකාර කරන උදයක් ඥානය හිතන් අධිකාර කරනවා. එතකොට ඒ විදිහට දැනගත්තට විදර්ශනා ඥානවල පළවෙනි ඥානයක් කියන්නේ කරකන්න පොළොවේ පොළොවක්. ඒ දෙකේ ඥානය පහළ වෙච්ච අවස්ථාවේදී යෝගාවචරයාගේ අභ්‍යන්තරයේ තිබුණාය දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි, සදාවයෙන් පරිදානවා. සම්පූර්ණ සමුද්‍රය කියන්නේ සදාවයෙන් පරිදානවා. ඒ අනුව තවත් දෙයක රාගයක් ඒ අවස්ථාවේදී පරිදානවා. මේ උදයක් වේදනා. මේ යකට මහා උදදානවා. ප්‍රඥාන ජීවන වෙච්ච අවස්ථාවේදී ඒ ජීවනයට එහාට පරදාගෙන යන අවස්ථාවේදී නාම රූප ධර්මයන් සම්බන්ධව වැටෙන හොඳට දිනුනේ. ඒ නාම රූප ධර්මයන් මේ වැටීම කයට වඩා ජීවනයට සම්පූර්ණ වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙනා වූ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමයි නැතිවීමයි දෙකම කලින් ප්‍රතිපදිත වෙනවා. මේ අවස්ථාවේදී ඇතිවීම අතර වෙන නැතිවීම වැඩෙන්න පටන් ගන්නවා. යම් වේවද වෙන්න පටන් ගන්නවා. සංඛාරා විද්‍යන්ති සංඛාරා විද්‍යන්ති විද්‍යන්ති යන කෙනේ ඇඟිලි වැටෙනවා. ඒක පංචාරය විදිනවා. මාත මගේ දේවල් තමයි සංස්කාරයන්ගේ නිදීමේ යෙදෙන විදිහට. සංස්කාරයන් කියන්නේ අර භාවනාවට ගන්න කොටස පමණක් නෙවෙයි. මේක සම්බන්ධ වූද, අසම්බන්ධ වූද, ආධ්‍යාත්මික වූද, බාහිර වූද, යම් තරම් අරමුණ වෙනවා නම් සංස්කාර කොටසක් ඒගොල්ලෝට සංස්කාරයන් සංස්කාරය වෙන ගමන් ඒක බිඳීම තියෙනවා. ආයෙ සංස්කාර කොටපත් වෙන ඒක බිඳීම කරනවා. ඔන්න ඔය විදිහට. එතකොටක් නෙමෙයි මේ සංඥානේ තව විචේතයක් තියෙනවා. අර භංගය වෙන විචේ සංඥාවක් තියෙනවා. භංගය වෙන ඒ වගේම ඒ භංගය වෙන හිත බිඳීම කරනවා. එතකොට කාමයේ නිදීව කරනවා ලෝකයේ නිදීව කරනවා. ඒ වගේම කාමයේ නිදීව කරනවා ඒ කාමයේ කරගන්නා තවත් නාමයක් නැත්නම් ඒ රාමයේ නිදීව කරනවා. මෙන්න මේ විදිහට නිදීව කරා ඒ යෝගාවදයට හැදෙන්න පටන් ගන්නවා. මේ විදිහට බලන බලන හැමදාම විදිහට විදිනවා මේ විදිහව නවත්තන්න පුළුවන් කමක් නැහැ නේද කියලා කියනකොට නැත්නම් භය ඥාන භය ඥාන නැති වෙනවා භය ඥාන නැති වෙන්නේ මේ විදියට නවත්වා ගැනීමට පිට මොකද්ද සීලක් නැහැ නේද? කිසිම කාරණාවක් නැහැ නේද? අපි කරනවාගේ විහිදෙන්නේ කියලා මේ සංසංසන්නේ නෙමෙයි. එතකොට තව සීලක් නැහැ නේද කියලා ඔය විදිහට පොඩි ගහන්න මේ ආදී පොඩි වගවරක් ආදී පදෝම ඉන්න තැනකට කියලා. එතකොට ඊළඟට ආදීනව ඥානය. ආදීනව ඥානය කියන්නේ අර විදිහේ තේරුම මානසික උපකාර මිනිහෙක් නැති උපකාර කරන්න දෙයක් නැති තැනකට ගිහිල්ලා ඉන්නවා ගානකට තොන්ගෙන් පිළිච්චිතන. ආදීනවල මේකෙන් කොයි වෙලාවෙ නිදහස් වෙනවද? මේ සංකප්පයෙන් කොයි වෙලාවෙ නිදහස් වෙනවද කියලා සංකේතයක් තියෙනවා. එතකොට අන්නේ අවස්ථාවේදී නිබ්බිදාඥානය පහළ වෙනවා. නිබ්බිදාව. දැන් නිබ්බිදාව කියන ඥානය විදර්ශනා ඥානවලින් බලවත් විදර්ශනා ඥානය. වන්දනාවක් බලවත් විදර්ශනා ඥානය. ඊළඟට භව ඥානයක් නිබ්බිදා ඥානය විශේෂයෙන් සත්‍ය ඥානයක් තමයි නිබ්බිදා ඥානය කියන්නේ. සාමාන්‍ය වශයෙන් බුද්ධ දේශනාවේදී වැඩිපුර සඳහන් වෙන්නේ නිබ්බිදා විරක්තිය විරක්තිය කියන වචන තුනයි. ඒ සියලුම දේවල් සම්පූර්ණයි. නිබ්බිදා ආදී යෝග සංස්කාරයන් කරන කරන අවිරසක් වෙනවා. මගේ කියලා ගන්නවා. මගේ මම කියලා ගන්නවා. මගේ ආත්ම කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ කියලා කලකිරීම. කලකිරීම ඇති වෙනකොට අන්න ඒකෙන් විරාගය. විරාගය කියන්නේ කෙලෙස් නැති කරගන්න වෙන මාර්ගය. නිබ්බින්දක විරාගයේ විමුක්තිය කියන්නේ සංකේතයෙන් දේශනා කරපු දෙයක්. මෙතන ඊටත් වඩා එකක් අනුමාන තත්ත්වයක් කියන්නේ. නිබ්බින්ද කියන්නේ නිබ්බිදා ඥානය කියන එක. බලවත් කල පිළිබඳ බල අදාළ නමුත් අර බාහිර ඥානය ඒ එකම ලබා ගැනීමට තරම් ශක්තියක් නැහැ කියන්නේ. බලවත් ටිකක් ඡාන්තෝ. අර පිළිබඳ ඇති වුණා මේ රසත ඇති වෙන්නේ මුක්තිකවක් මුක්තිකවක් ඥානය කියන එක. කල පිළිබඳ ඇති වුණාම යම් තරකට කලකිරුණ මොකද මොකද්ද විදෙන්නේ ඊළඟට ඒක අහක් වෙන්න ඕනේ කියනවා. මේක අහක් කරගන්න ඕන නැත්නම් ඉතින් ඒක අහක් කරගන්න ඕනේ. කරන්නේ වේදි වැඩි ඒක අහක් කරගන්න. ඒක අහක් කරගන්න කියන වචනේ තමයි මුචිත ධම්මතාවය. මුචිත ධම්මතාවය. ඒක මෙන්න මේ මුචිත ධම්මතාව දානේ කියනක සම්බන්ධව කලකන්නකොට. මෙතෙන්ට ඇවිල්ලා ඉස්සරහා යෝගාවචරයන් බොහෝ දෙනා නවතන තරපයෙන් කරපන්නේ මේ විදිහටම තමයි. එතන නැවතිලා ඉඳලා ටිකක්. ඒ කියන්නේ තව තවත් කාට අරගෙන උදන්නා භාවනාව නැවතනකට කරමින් එතන නැවතිලා ඉන්නවා. සංඛාර දෙකා ඥානයේ එකක්ුවක් තියෙනවා. සංඛාර දෙකා ඥානය තමයි අනිදර්ශනා ඥානයේ අන්තිමය. ඒ සංස්කාර සංඛාර එකක් ඥානයේ සකස්සන දෙන්නේ මේ මොන්දිට ගන්න ආකාරයෙන් දෙත්තයි සංඛාරයෙන් දෙත්තයි ඊළඟට සංඛාර දෙකයි ඒක අවස්ථාවක් වෙනවා මේ මොන්දිට ගන්න ආකාරය තමයි සංඛාර දෙකයි මොලකට ගන්න ගන්න මොන්දිට කටයුතු කරන්න ඕන මොන්දිට කඩපිනා අයින් වෙන්න කඩපිනා සංස්කාරයන්ගෙන් අයින් වෙන්න කඩපිනා දැන් කඩපිනා වලට මේ සංස්කාරයන් මේ තාක්කල් තියාගෙන හිටිය ඇති සංකාරය අනන්ත කාලයක් මුළුමනින් මේ සංකාර පිටක පෙරවදා වදා පෙරවැදමින් කාලය ගත කරා. ඒ තරම් දුක් විඳන මේ සංකාර සම්බන්ධ අපායක දුක් විඳා සිතම අපාය වල ප්‍රේත අපාය වල මේ විදිහේ ලෝකයේ ඇති. යා අවසන් කරන්න බැරි තරම් මහා දුකකට යට වෙලා සිටියා. ඒ මේ විදිහට කලකන්න අවස්ථාවේදී දැන් මේවා කියාගෙන හිටියා කියන්නේ නේද මේකෙන් අයින් වෙන්න ඕන මේවා අහකරේ දාන්න ඕනේ කියලා මොකද කරන්නේ මේ මොකද කරන්නේ නිමෙත නිකම් දහමනේ නැවත මහත්යන් දෝනේ කියලා කටි සංඛාදානය කටි සංඛාදන්නේ කටිගානේ නැවත කියන එක සංඛාදන්නේ නෝන නැවතත් නෝන ගාවි කියනවා අමුතුවෙන් ඉඳන් කරාවක් නෙමෙයි කලින් කරපු විදර්ශනාව නැවත නැවත නැවත නැවත අලුත් කරගන්න. මෙතනට ගිහිල්ලා බොහෝ දෙනාට ඒක නැවත නැවත පුදා පුදා මේ කතාව අලුත් කරගෙන අලුත් කරගෙන ඇවිල්ලා මෙතනට අනිත්‍ය දුක හරහාගෙන මේ ලක්ෂණය හොඳට කරකන්න පුළුවන්. අනුපස්සනාවෙන් සිවිදානුපස්සනා කියන, සත්‍යානුපස්සනා කියන, දසානුපස්සනා කියන, අට්ඨානුපස්සනා කියන, සදවිචානුපස්සනා කියන. මෙන්න මේ අනුපස්සනාව අනුභව නැවත නැවතත් නැවත නැවතත් මෙහෙ කරන්න පුරුදු වෙනවා සංස්කාර. එතකොට මේ ග්‍රහණය මානසිකාරයට පටන් මානසිකාරයට පටන් ගන්නවා. මානසිකාරයට පටන් ගන්නකොට මේක සම්පූර්ණයෙන්ම විඳින හොදයට කරන අනිත්‍යතාවය හොදට කරන දුක හොදට කරන ආරක්ෂකත්වයක් හොදට කරන. මෙන්න මේ ක්‍රියාත්මක හොදට අනුග්‍රහණය වෙනවා අවස්ථාවයි සංඛානාවක්. එනකේ පසු සංඛානාව එළවෙත නෝන වෙච්ච අවස්ථාවේදී එහාට. දෙත ගමන් කරනවා ඒක උත්සාහයක්. මේ තාක්කල් අචන්විත සතුටයි වුණ අචන්විත පහය ඇතිවෙනවා. මේ රටට ඥානන්ත නන්දේ ඉඳි පහය කියලා කියනවා. ඥානන්ත නන්දේ කියන සතුටක්. මේ සංස්කාරයන් පිළිබඳ උදාහරණ තේරුම් ගන්න නිසා නම් භාවනා. ඒ ළඟට ඒ වගේම ලෝක සත්‍යද කොටයි. ලෝක සත්‍යද කොටයි. අන්න ඒ විදිහට පහළ වෙනා වූ ධානයට සංඛාර විඛානාන. ඒ සංඛාර විඛානාන ධාරණයට අවස්ථාවේදී කලබලයක් නැහැ විතර බොහෝම සංකප්පක. නමුත් භාවනාව නවත්තනවා. නවත්තනකොට ඒක ගහට යන්න තියෙන බව දන්නවා. යන්න දිරවට අන නිසා නවත්තන්න නෑ ලොකු මන්දයක් ලොකු බඳලුවක් ලොකු වෙන කමක් මේකම කරනවා මම ගිරියක් හොදටම කරනවා ප්‍රයත්න වැඩක් අනිවාර්යයක් නැතුව කරනවා නියම කාර්යකතාවක් අනුව වැඩ කරන්න මේක පෙළෙන අවස්ථාවක් සංකාරුකතාවක් එන සංකාරුකතාවක් ආයතනයේදී උද්දේශයට විතරනවා දැන් මම රහත් වෙලා. දැන් මම රාග අදහසක් ඇති වෙනවා. දේහ අදහසක් ඇති වෙනවා. ඊජාවක් නැවත තමක් ඇති වෙනවා. එතකොට ඒකම දේකට හිතව දරගන්නවා. විරතකාරයක් ගැන හිතන දැනුවත් තරහක් වෙනවා. රාගයක් ඇති වෙන විදිහේ ආරමුණකට හිතවුවත් තානක් අදහසක් ඇති වෙනවා. ඒක වෙනවා දැන් රහත් වෙලා. ඒ ධර්මයට හිතනවා. නමුත් ඥානවන්ත යෝගාවචරය අවස්ථාවට වැඩ තියෙන බව කාරණා. කාරණා උපේක්ෂාවෙන් යුක්තව දක්වනවා. ඒ විදිහටම යනවා අවස්ථාවේදී ප්‍රබන්ධයෙන් ප්‍රයත්නයෙන් මෙයාට හදවතට කරනවා. ප්‍රයත්නයෙන් කරගෙන ගියලා මේ මේ අවස්ථාව වෙනකොට ලක්ෂණ තුනේ මේ පොතේ ඒ කුඹරයන්ට ගැළපෙන එක්තරා ලක්ෂණයක් මතුවලා තියෙනවා. සමහරවිට අනිත්‍ය ලක්ෂණයක් මතුවලා තියෙනවා. ලක්ෂණ තුනම හොඳට කරගන්න බැහැ. නමුත් එක ලක්ෂණයක් ඒ සංගේ චරිත අදින චරිත පුරුදු කියන මේවා අනුව අනිත්‍ය ලක්ෂණය හෝ දුක්ඛ ලක්ෂණය හෝ අනාත්ම ලක්ෂණය එක්තරා ලක්ෂණයක් මතුවලා තියෙනවා. ඒ වැටෙන්න පටන් ගත්තාම ඒ වැටෙන්න පටන් ගත්ත ඒ ඇඟීමක් එක්ක ඊළඟට ඇති වෙනවා අනුරෝධ ඥානය. ඒ අනුරෝධ ඥානය ඇති වුණාම ඒ අනුරෝධ ඥානය ඇතිවෙද්ද ඒ ප්‍රහාණ දින ඉස්සරහට ගිහින් ආයාපහ වෙනවා. ආයාපහ වෙනවා නම් කාර්යය කරනවා. ඒක ආපහු දෙන්නේ තමන් හොඳට යෝගාවචරයන් දැනගන්න ඕන දැන් මේ බාහිර සංස්කාරය. සංස්කාර උපතව අවධානය දෙන්නේ. නැත්තම් අවධානයට කල ටිකක් තියෙනවා. ඒක භාවනාව නවත්තන්න තුරු කරගෙන යනවා. කරගෙන යනකොට ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා ඒක ලක්ෂණය ගන්න. යෝගා මේ ලක්ෂණය ආදගත්තාම අර ඒ නඩත මේ විපස්සනා ගානේ අනුලෝම ඥාන පරිකාර භාවස්ථා එතකොට අනුලෝම අවස්ථාව උපචාර අවස්ථාව කියලා කොටස් මේක මෙන්න මේ විදිහේ වෙන්නයි කියලා තේරුම් අරගත්තා. ඒක තමයි අවස්ථාවේ තේරුම් ගියා. නමුත් නියම වශයෙන් වැඩුණේ කොයි අවස්ථාවේදීද මෙන්න මේ ගෝත්‍රකෝ අවස්ථාවේ මේ වෙන ආරම්භය නම ආවල් දේ උනාදර හරියට දැන ගන්න බැරි තත්ත්වයක් එක පිටක්ෂණයක් නේද උපාද පිටහංගවන්නේ අවස්ථාවකදී උපදින්නක් වෙනවා එතකොට මේ ගෝත්‍රකෝ දානයේ වෙත්තම ඊළඟට පහළ වෙන්නේ ඒකාගත මන්දනාන මොකක්ද? ඒකාගත මන්දනාන එක ඒ ආරමුණ වෙන. ඒකාගත මන්දනාන ලැබෙන අවස්ථාවේදී මොනවාද? ආර්යකාන භාරත ධර්මයන් ඇදෙන්නවන දිනලා තියෙනවන ඒ වාගේම දිනලා තියෙනවන මේ කියන අන්දමට විපස්සනා ඥාන කමක් හදනකොට ඥාන 10ක් තියෙනවා. උදේට ඥාන කම්මනා ඥාන ආදී ඥාන නිබ්බදාන මොදිත සංඥාන සංඛාරාන සංඛාරාන අනුවේද ඥාන දෝෂ ඥාන ඒකකට බද්ධාන ඵලඥාන සත්‍යවිඥාන ඉදරන ඥානද මුලින් ගියාකෝ නාම රූප විද්‍යාන ඥානය සත්‍ය පරිඥාන සම්පතන ඥාන කියන මේවා නිරුක්තනාදාන වලට උපකාර වන්නා වූ ඥාන ටික. මෙන්න මේ විදිහට මේ හැම තැනදීම අර මුලින් කියාපු ලක්ෂණ 10 සම්පූර්ණ වෙන හැම දානයකදීම මේ විදිහට සම්පූර්ණ වීමෙන් නිවන් රැකේ අරමුණු කරගන්නට පුළුවන් වෙන අරමුණු කරගත්තා වූ ලබාගත්තා වූ නිවන් රැකේ පැවැත්ම ජීවිතය ගන්න නැවතත් අදිඨාන කරලා නැවතත් කරගන්නවා. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.